ශ්‍රී ශ්‍රී කල්යාණී සමාජී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් අපි ගිය පාර දේශනාව සක්කාය පිළිබඳව විපාට පිටපාට ආරම්භ කළා මේ සක්කාය කියන්නේ මොකක්ද කියන එකේ ප්‍රශ්නය. ඒත් ඒක චුල්ල වේදල්ල සූත්‍රයේදී ආපු ප්‍රශ්නයක්. ඒත් සක්කාය පිළිබඳව විස්තරය අපි කළා. ඒක ඇතුළත් කළා ඒක විස්තරයට ඇතුළත් වුණා. සක්කාය කියන්නේ මේ උපාදානස්කන්ධ කියලා. ඒකට සක්කාය උපාදානස්කන්ධය කියලා එහි සම්පින්දන ස්වરૂපය ගත්තොත් මේ සක්කාය කියලා කිව්වේ ඇල්ීමේ කෘත්‍යය. ඇලී. ඇලීමේ කෘත්‍යය. ඒතකොට ඇලීමේ කෘත්‍යය කියලා ගන්නකොට සත්ත්ව කියන ජීවිතය තුළ මේ පැවැත්ම රඳවීමේ ක්‍රියාමාර්ගය නොනවත්වා සිදුවෙන්නේ සිදුවන්නේ ඔය ඇලීමේ මූලිකත්වයේ උඩයි පදනම උඩයි. ඒකේ ඇලීම සිදු වෙන්න කවුරුත් කරන එකක් නෙවෙයි. ඒක බුදු පියාණෝ වදාලා කාම පහේ කාම පහේ තියෙන ක්‍රියාකාරීත්වය. ඒක කාන්දම් පහක්. ඒකේ කාන්දම් පහේ ක්‍රියාකාරීත්වය නිසා ඇලීම් ක්‍රියාව නොනවත්වා ගෙනියනෝ ඒක නිසා මේ සත්ත්‍ය කියන ස්වરૂපය සත්ත්‍ය කියන ක්‍රියා පද්ධතිය නොනවති කෙරෙමින් ඒක රැඳීපව. එතකොට ඒක විග්‍රහ කරන්ද තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා මේ සක්කායට ඔය කියන ඉදේට කෙරෙන ක්‍රියාව. ඒ කාමයෙන් කෙරෙන ක්‍රියාවේ මොකද්ද ඒ ක්‍රියාව නොනවති පැවැත්මට හේතුව මොකක්ද කියලා සක්කාය සමුදය මොකක්ද කියලා විපාර විස්තරේ. එතකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා කියලා සත්‍ව සත්‍රාබිනන්දිනී කියන මේ විග්‍රහයක් ඒ ධම්මදින්නා මෙහිණින් වහන්සේ ඉදිරිපත්. එයින් කිව්වේ මොකද්ද? ඒ නොනවති කරන ක්‍රියාව එසේ පවත්වාගෙන යාමට එසේ සිදුවීමට කෙරෙන මූලික ක්‍රියා ස්වરૂපය ඒක පවත්තමින් ගෙන යන ක්‍රියා ස්වરૂපය යායන් තණ්හා පොනෝ එතුගිය පාර විස්තර කළා මේ තණ්හා කියන්නේ කාන්දවේ නැත්නම් කාමයේ ක්‍රියා ක්‍රියාව මූලික ක්‍රියාව ඒකයි මොකද්ද මූලික ක්‍රියාව ඊට ගැළපෙන ඒ කාන්දම් වර්ගයට ගැළපේ. නිමිත්ත ගෝචර වස්තුව අහුවෙච්ච හැටි ඒක ඒකත් එක්ක ක්‍රියා කරන්න පටන් ගන්න එකයි ඒකට අපි කියනවා යොමු වීම කියලා. ඒ ආරම්භ වෙනවා ඒක නවත්තන්න බෑ ඒක. ඒ ශක්තියට බෑ ක්‍රියා නොකර ඉන්න. ඒ ශක්තියේ ස්වභාවය එතකොට සක්කාය කියලා කිව්වෙම ඒ ස්වකීය කෘත්‍ය ඒකයි. ඒක විහිං කලන් කරන්නේ ඒකයි. එතකොට ඒක නොකර ඉන්න බෑ. ඒක කරෙන්න ඕන. හේතු එක්කාසු වෙච්ච හැටි ඒක කරෙන්න. ඒකට කියනවා සක්කාය. මේ සක්කාය සමුදය කියලා කිව්වේ මොකද්ද? දෙරෙන හැටි කොහොමද? කෙරෙන හැටි යායන් තණ්හා කියලා කියේ මොකද්ද? කාම පහින් මොන කාමේ හරි රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම. මේ කාම පහින් මොකක් හෝ එකකට ඊට නිසි ඊට ගොදුරවන දෙයට නැත්නම් ඒකට නියම නිමිත්ත හම් වෙච්ච ඇති වැඩ කරන්න ඕනේ. යා යම් තණ්හා කිව්වේ එකයි යම් එකක්ද ඒකට ගොදුරු වෙන්නේ ඒකේ ෂේ කෙරෙනවා. ඒ වගේම පොණෝ භවිකා නැවත නැවත සිද්ධ වෙනවා ඒක. ඇයි මේ නැවත නැවත සිද්ධ වෙනවා කිව්වේ? ඒක අර කාන්දම් වේගයේ ක්‍රියාකාරීත්වයේ එක්තරා මේ ස්වરૂපයක් ඒ දෙන්නා. එක වේගයක් වැඩ කළා තවත් වේගයක් මතුවෙන. හැම එකකම ඇතිවෙමින් පැවතෙමින් නැති වී යන ස්වභාවය මිස මේ ලෝක ධාතුවේ කිසිවකට නැහැ. එහෙමම පවතින ගතිය. ඒක ආරම්භ වෙනවා නවතිනවා ඒක නිසි කාලය ඒක නැති වෙලා. ඒකද කියන්නේ උත්පාද පිටි භංග කියලා කිව්වේ ඔක. ඔක ලෝක දහසේ හැම එකකම ওই ස්වභාවය ඒ ආකාරයෙන් මේ ශක්ති විශේෂ කාන්දර කියලා කිව්වේ. ඒ ශක්ති වුණත් ඒ එකෙන් එකට නිෂ්පාදනය වෙවි තමයි ශක්තිය වැඩ ඒ නිෂ්පාදනය වෙවි වැඩ කරන ශක්තිය ඒ ආකාරයෙන් තෙරෙන නිසා පිටුවත් ඒකට තරංග කියලා තේරුම් ගන්න පුළුවන් නිකන් රැලි වගේ කියලා. ඒකට ඒ ක්‍රියාකාරීත්වය තමයි පොණෝ භවිතාගේ නැවත නැවත සිදුවීම කියන්නේ. ඒකට අර යොමු වීමේ ක්‍රියාව නැවත නැවත සිදුවේ. ඒකට දැන් මේක කෙනෙක් කරන වැඩක් නොව ඒකේම තියෙන ක්‍රියාකාරී ස්වરૂපය ස්වභාවය. ඒක එසේ කෙරෙනවා. එතකොට නන්දි රාග සහගතා කියලා නන්දි රාග සහගතා කියලා තව වචනයක් කියුවේ මොකද්ද? ඒ කාන්දම තීන පැත්තට ඇදෙන ස්වභාවයයි <clears throat> නන්දි රාගය කියන්නේ. සමන්තති සාමාන්‍ය දල වචන වචනින් කියනවා නම් තමන් පැත්තට ඇද ගැනීම කියන එකයි කියන්නේ. නමුත් Taman කියලා නෙවෙයි ශක්තිය පැත්තට අධිවේග තමයි එකින් කෙරෙන්නේ. නන්දි රාගය කියන්නේ. අපි අපට අහවල් එක ඕන. අපට අහවල් එක ඕන කියලා මේ කතා කරන එකේ තියෙන්නේ අර ශක්ති ගුලිය. දැන් මේක කොටස් පහකින් ගොනු වෙච්ච ශක්ති ගුලියක් මේ වින්සාන් සතා කියන්නේ. ඒ ශක්ති ගුලිය ඒ නිමිත්තත් එක්ක වැඩ කිරීමේදී ඒක එහාට තල්ලු කරන එකක් නෙවෙයි ඇදෙන එක. එතකොට දැන් අපේ කතාවක් තියෙනවා බෞද්ධ දර්ශනයේ ඇදීම තල්ලු කිරීම කියලා එකක් දෙකක්. ඒකට ඇලීම ගැටීම කියලා. ඒක දිත්තේ වචනයෙන් පාවිච්චි කරනවා ලෝභ ද්වේෂය. ඒ ලෝභ ද්වේෂ කියලා කිව්වේ මොකද්ද? එකම ඇලීමයි. ඒ ඇලීම එක වුණාට මේ ද්වේෂ කියන ස්වરૂපය එන්නේ අර එකක් වැඩ කළා එක තරංගයක් නැත්නම් එක වේගයක් වැඩ කළා ඒකෙන් කරන කෘත්‍ය කරගන්න ඉඩ හම්බ නොවෙනකොට ඒ ශක්තියයි තව ශක්තියයි කුයි තව සත්‍යකුයි එකෙන් එකට අර කෘත්‍ය කරගන්න බැරුව නවතින. හරියට පෙරහැරක් එනකොට ගීට්ටුව වැහුවා වගේ. ඉතින් පෙරහැර දිගට එන්නේ. නමුත් පෙරහැරේ එන අයට ආපු විදියට යන්න දුන්නේ නැති නිසා ඔක්කොම රොත් එතන ගේට්ටුව ගාන ඉඳලා තල්ලු කරගෙන පයි. එතකොට පනින්නේ ඔක්කොම. එක එක්කෙනා නෙවෙයි යන්නේ. ඒ ද්වේෂය කියන්නේ යම්කිසි විරෝධයක් අවහිරයක් ඒ ක්‍රියාවට වෙච්ච හැටි එක්කාස වෙන ශක්ති ඒ ක්‍රියාව කරගන්න බැරි එක්කාස වෙන ශක්ති ඔක්කොම එක්කාස වෙච්චාම ඔක්කොම ගොනු වෙච්චාම වැඩි වේගයක් නැති වෙලා අරක බිඳගෙන තල්ලු කරන් යන වෙලාව තමයි ද්වේෂය. ඇයි ඒකට ද්වේෂය කියන්නේ? ඒ අවස්ථාවේදී අර ගොනු වීම රත් වීම රඳවන්න වැඩි කරන්න හේතු. හරියට අර පෙරහැරි ආපු මිනිස්සු එහෙම යගියේ නැතුව එතන නැවතිච්ච හැටි කෑකෝ ගහිල්ලයි දඟලිල්ලයි මහා ගොඩක් එතන. අපේ සිතුවිලි විලත් ඔය දඟලිල්ල තමයි ඔය ද්වේෂී කරලා. ඒ වෙලාවට රත් වෙනවා වැඩි. කලබල වැඩි. මේ ඔක්කොම අර සක්කායේගේ ක්‍රියාකාරීත්වයේ අගු එක්කාසු වූ වේගයක් ගොනුවක් තේමම එතකොට ඒ වේගයත් අර කලින් සූ පිළිවෙලින් වැඩ කරපු වේගයත් දෙකම ඇලීම් වේග අරක එක හොත්ත පොදියක් ගැහිලා වේගය වැඩි වුණා මේක පිළිවෙලින් වැඩ කළා ඒක තමයි ලෝභ ද්වේෂ කියලා කියන්නේ. අරක ලැබෙන ආකාරයෙන් සිද්ධ වෙන ආකාරයෙන් කොහොම සෞම්‍යව ක්‍රියා කරනවා? අරක ගැටෙන ආකාරයෙන් ක්‍රියා. දැන් ඕනෝ භාවිකා නන්දි රාග සහගතා කියන එක ලෝභ ද්වේෂ කියන දෙකේම තියෙන බව දැන් පැහැදිලි. සතර සත්‍රා විනන්දිනී මේ අවස්ථාවලදී ඊට ගැළපෙන ආකාරයෙන් ඒ ඇදීම ක්‍රියාත්මක වෙලා ක්‍රියාත්මක වීමේදී නන්දි ශයතිදං කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා ඒ කියන කැමැත්ත පදනම් කරගෙන කියන්නේ කැමැත්ත කිව්වේ ඇලීමේ ශක්තිය පදනම් කරගෙන ඇලීමේ ශක්තිය පදනම් කරන නැත්නම් කාන්දම් ගතිය ඒවයි කියන්නේ ඇලීමේ ගතිය පදනම් කරගෙන ඒ ඇලීමේ කෘත්‍ය කර ගැනීමට ඒ ක්‍රියාව කෙරුණත් ඒකට අවහිරකම් වෙන කාම විභව විභව ඒක සිදු නොවීමට හේතු වෙන යමක් වෙයි නම් ඒක නැවැත්වීමක් මේ එකම කෘත්‍ය ශක්තියෙන් ඒ දෙකම කරනවා අර ක්‍රියාව කරනවා ක්‍රියාවට අවහිරයක් આવොත් ඒකත් අල්ලු කරනවා. ඒ ඔක්කොම අර කාන්දම් ශක්තිය කියන්නේ. අපේ ජීවිතේ ඔය සත්‍යට නැඹුරු කරලා බැලුවොත් දවසේ හැම අවස්ථාවකම ඔය කියන කාම භව විභව කියන කාම භව විභව කියලා හැම වෙක්කාක්ම හැම වෙලෙම කියනවා. දැන් කෑම කනකොට දැන් දිහා බලනකොට අහනකොට ඒවා හරියට Taman බලාපොරොත්තු වෙන ආකාරයෙන් නොකරනවා නම් වැඩි වේගයක් එතන වැඩ කළා බැලීමේ අවධානය වැඩි වෙනවා ඇසීමේ අවධානය වැඩි වෙනවා ඒ වෙලාවට Taman හිත දිහා බැලුවොත් මේ වෙලාවේ අවහිරයක් මැඩගෙන තමයි මේ වැඩේ යා කරන්නේ. ඒකට අපි මේ මුළු ජීවිතේම මුළු මුළු කාලයම ඔය කියන ක්‍රියාකාරීත්වයේ උඩ ජීවත් වෙනවා කියන්නේ පැවැත්ම තියෙනවා නමුත් මොනවද අපිට වෙන්නේ කොයි වෙලාවකවත් නැහැ සැනසීලා ජීවිතේ පෑ ගානක් ගත කළේ ජීවිතේ සැනසিলা පැය ගාණක් ගතකලේ. සැනසෙන්න ලෑස්ති වුණා නොසැනසුම. එක එක මිශ්‍ර වෙනවා. ඒත් අපේ ළඟ තියෙන ශක්තියේ තියෙන අනවශ්‍ය බලය නිසා. ඒකේ වැඩි වේගයක් අප ළඟ තියෙනවා. කරන්න දෙයක් නැහැ. අපිට දැන් ඒක පිළි අරන් ඒකත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඒකට අපි මේ ධර්මයේ ඇසීම තවත් උපක්‍රමයේ දීම ඔය ඔක්කොම කරන්නේ මොකදද? අර අපිට මේ අවස්ථාවල් වලදී ජීවිතයට එක්කාසයෙන් සම්බන්ධ වෙන හීන මධ්‍යම උච්ච හීන මධ්‍යම උච්ච කියන මොන තරා තිරමේ හරි මොන මට්ටමේ හරි විඳවීමකින් අපි කාලය ගත කරන්නේ සැනසෙලා. අපට සැනසille කියන එක කොහොමද කියලා හිතා ගන්නවත් හම්බ වෙච්ච අවස්ථාවක් නැtei කියන එක වැරදි වෙන්නේ නැහැ. ඒකට කියන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද එහෙමමයි මේ සත්‍ය ජීවිතේ එක්තරා ප්‍රමාණයකින් සංවරත්වයක් සකස් කරගෙන ඒවා බහින මට්ටමට පැවතුම් සකස් කරගන්නා තුරු සකස් කරගන්නා තුරු අර වින්දනය ඒකට සාක්ෂි මොනවාද එක විදිහකට අපිට වාඩි වෙලාවක් ඉන්න බෑ එක පැත්තක් බලාගෙන විවරි කාලයක් ඉන්න බෑ ඒ දඟලවන්නේ කවුද ඒ දඟලෙන්නේ මොකද මේ ඔක්කොම අර ශක්කායි කියන ශක්තියේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවයයි මේක නැති කරගන්න වෙනස් වෙනස් උපක්‍රම අපි යොදනවා ඒවා නොදැනෙන. නමුත් ඒවා සුළු රැවටිල්ලක් කරලා ආපහු අර කර. එතකොට ඕකෙන් මිදෙන්න සාමාන්‍ය යම් සත්‍යයක් ඉන්නවනම් හැම සතාම බලාපොරොත්තු වෙන ඕකෙන් මිදෙන්න. කූඹියක් බලාපොරොත්තු. ඒ හිතක් කියලා සත්‍යයක් වශයෙන් වෙන් වෙච්ච සෑම සතෙක්ම බලන්න. නමුත් ඒකට ඉඩකඩක් හදාගන්න පුළුවන් අයිතිවාසිකමක් ලැබලා තියෙන මිනිහට විතරයි. ඒවට මිනිස් ආත්මය එත් යම්කිසි ඥාන සම්පත්තියක් නුවණක් එන්වණේ කිව්වේ යම් සිද්ධියක් විග්‍රහ කරලා ඒක අන්න අරක හොඳ නැහැ මේක හොඳයි කියලා විග්‍රහ කරගලා ධාරණය තවන්න පුළුවන් මට්ටමක් තමයි මේ නුවණ කියන්නේ. ඒක ඔක්කොන්ටම නෑ තියෙන්න පුළුවන්. ඒ අයට තමයි බුදුහාමුදුරුවෝ පඤ්ඤාවන්ත වන්තයින්ටයි මගේ මේ ධර්මයෙන් වැඩක් ගන්න පුළුවන් කියලා කිව්වේ වදාලේ ඔක. ඒකට දැන් ඒ බේරීම කියන ඒ දුකෙන් බේරීම කියන එක ඒකට කියන්නේ සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය. එතකොට දැන් අපිට මේ සක්කාය නිරෝධයම කියන වචනේම පේනවා අපිට දැන් ලැබිලා තියෙන මේ සත්‍ය කෘත්‍ය ශක්තිය අපිට හොඳක් කළා නෑ ජීවිතේ කවදා. මොකක්වත් කළා නෑ හොඳක්. සසරට වැටිච්ච දවසේ ඉඳලා කෙඳිරි ගගා මෙතෙක් දුර අපි ඇවිල්ලා තියෙනවා. මිනිහා වෙනවා. නානා හැඩවලින් අපි මේ ජීවිතේ පහු කරලා අද මිනිහෙක් කියලා. මිනිහෙක් කියලා අද අදත් නැහැ. සනසිල්ල. ඒ සනසිල්ලේ කියන එක මොන ආකාරයෙන් සංවිධානය විය යුතුයිද කියන එක මේ විසාක වාසිකුන් නැහැ ධම්මදින්නා මේනින්නාන්තෙන් ඇහුවා සක්කාය නිරෝධයක් ඔය කියන පීඩන தත්වයෙන් පුජ්‍යලයාගේ ජීවිතය මිදුණයි කියනකොට ඒ මිදෙන ස්වરૂපේ මිදිච්ච ස්වરૂපේ මොන ලක්ෂණද තියෙන්නේ මොන හැඩයක්ද තියෙන්නේ ඒක හඳුනන්නේ කොහොමද දැන් මන් දුකින් මිදිලා හඳුනන්නේ අන්න ඒකට සක්කාය නිරෝධය පිළිබඳව යෝ තස්සා ඒව අශේෂ විරාග නිරෝධ. අන්න ඒකේ ලයිස්තුව පෙන්නන වට්ටෝරුව පෙන්නනවා අශේෂ විරාග නිරෝධ. අශේෂ වි රාග නිරෝධය කියන શબ્දේ විඳක්කත් ඉතුරු නැතුව විඳක්කත් ඉතුරු නැතුව අර බැඳීම් ශක්තිය බැඳීම් ස්වභාවය නිරුද්ධ වෙනවා. බිඳක්වත් ඉතුරු නැතුව කිව්වේ කොහෙද? දැන් මෙතන අවස්ථා දෙකක් තියෙනවා. ආ පාවකාලික සදාකාලික කියලා දෙකක් මෙතන පේන මේ ඉදිරිපත් කරන්න මේ සීනවා කොටස් දෙකක්. පාවකාලිකව මිදීම සදාකාලික ඒත් తాවකාලිකව මිදීමට කියනවා ලෞකික සැප කියලා. සදාකාලික මිදීමට කියනවා ලෝකෝත්තර සැප. ඒකට ඕනෑම කෙනෙක් ආ ලෞකික සැපය එක්ක ජීවත් වෙලා ඕන ඒක ලෝකෝත්තර කරන්න తాවකාලික සැපය සංවිධානය කරලවන සදාකාලිකයේ දෙක ස්ථිර කරගන්න. ස්ථිරණය කරන්නේ එතකොට මේ తాවකාලිකව වේවා සදාකාලිකව වේවා ලක්ෂණ යායන්තන්න යුතස්සය අශේෂ වී රාග නිරෝධ අශේෂ වී රාග නිරෝධ ඒ කිවි මොකද්ද තමාගේ ක්‍රියාවේ බිඳක් හෝ යන්තම් හෝ ගෑවිච්ච හුමාරයක්වත් බැඳීම් ස්වરૂපي තියෙන්න හොඳේ නෑ ඒකට අපි ඉන්හා යන්නේ ඉස්සෙල්ලා මේක ලෞකිකත්වයේ හිතෙන හැටි ලෝකෝත්තරත්වයේ හිතෙන හැටි පෙන්නනවා නම් ප්‍රඥාන වලට සිත් ඇදි පත් වෙච්ච පුජ්‍යලිය. ධ්‍යාන වලට සිත් ඇදි නැහැ කියන්නේ කෙලස් ඔක්කොම යටපත් වෙනවා. කිසිම ක්ලේශයක් සිතත් එක්ක සම්බන්ධ නොවන සිදු නොවන වෙලාවටයි චිත්ත ඒකාග්‍රතාවය කියන தත්ත්වය එන්නේ. තාම සංසුන් පීඩාමකුත් නැහැ. නිර්වුල්ල සිත පවතින වෙලාව. හැබැයි කෙලස් යට වෙලා. යට තියෙනවා මතෙන්න ඉඩ නොලැබෙන නිසා ඒ සත්‍යයෙන් පවතිනවා හරියට මඩ යට තියෙන උඩ පෑදිච්ච වතුර තියෙනවා. යම් කිසි වෙලාවක අර කෙලස් මතුවීමට හේතුවක් පන්නේ නැති අර කොහොම සංසුන් ඉවරයි අනායි දුකට වැටි. අන්නේ ඒ தത്വෙටයි ඔය ලෞකික සැප කියලා කියන්නේ. ඒ මොකද ලෝකයට සම්බන්ධ වෙන ශක්තියක් තිබෙද්දී අර සැප ස්වરૂපය తాවකාලික වශයෙන් පාවිච්චි කරනවා. ලෞකික සැප. ලෝකෝත්තර සැප කිව්වෙ මොකද? අර දුක් ලබා දීමට හේතු වන යම් ශක්ති කාම කාම ශක්තියක් තිබුණා ඒක සම්පූර්ණ නැතිම වුණාට පස්සේ සෝහං සත්ත්වදාගමනාගමරිය කියන ඔය අවස්ථාවවලදී සම්පූර්ණම නැහැ. ඊට පස්සේ මොන නිමිත්තාවත් ඒක වැඩ කරන්නේ මොකද කාමේ නැති. අන්නකටයි ආයන් පොනෝ භවික නෑ. කස්ස අශේෂ විරාග නිරෝධය කියලා කිව්වේ. එතකොට ඒ නිරෝධය ඒක ගන්න හැටි පෙන්නනවා එතනින්ද. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාත් ඒ මොකද? අශේෂ විරාගයාගේ ඒ தත්ත්වය උදා වෙන්න බව මෙන්න මේ ලක්ෂණ ටිකින් සිද්ධ වෙන්න ඕන. ඡාග, පටිනිස්සග්ග, මුත්‍ති, අනාලේ. ඒවල දැන් මේ ලක්ෂණ ටිකට හිත වැටෙන වැටෙන අවස්ථා දෙක අර අපි කියවා ලෞකික ලෝකතර වශයෙන් ඒ හැම සිතකම ලෞකික සිතෙත් ලෞකික සැපේ හැදිච්ච ධාන සිතෙත් తాවකාලික වශයෙන් ඡාග පටිච්චග මුත්‍ය අනාලේ තියෙනවා. නමුත් ආයි කැඩලා. අරකෙත් ඡාග පටිච්චග මුත්‍ය අනාලේ තියෙනවා වෙනස් වෙන්නේ නැහැ පිරිනොම් පානකම්. එතකොට එතකොට ලෞකික සැපයේමද ලෝකෝත්තර ලෝකෝත්තර සැපේ වගේමද ලෞකිකද නැහැ. ඒ මොකද වෙන්නේ? අර මේ ගඟේ කිඹුල්ලි ඉන්නේ කියලා දන්න මිනිහා. ඔරුව පදිනවා තමයි. නමුත් කිඹුලා කොහෙන් ගියද කියලා බලන්නත් බැහැ. අන්න ඒ වගේ ලෞකික සැපේ සම්පූර්ණ මේ தත්ත්වේ නැත්තේ කෙලෙස් යට තියෙන බව දන්න නිසා ඒක රකිමින් මේක කරනකොට අරග රකිමින් ඒ කියන්නේ තිබුණා යනවාද කියලා බලමින් ඔරුව පදිනකොට අර නියම සංසුන්කම නැහැ. කිඹුල්ලු නැති ගඟේ යනවා වගේ භාෂාවක්. අන්න ඒ වගේ වෙනසක් ලෞකික ලෝකෙත් එකේ තියෙනවා. අර යටපත් වෙලා තියෙන නිසා දැන් ළඟ නරක තියෙන නිසා. මේ මේ න්‍යාය කෝපවල නිරෝධයේ කියන්නේ. ඔව්. ඒ ඒ අවස්ථාවලදී ඒ ඒ ක්‍රියාවල් වල අර නීති යටතේ නිරුද්ධ වීම ඒකෝද ඉතන සත්‍ය නිරෝධයක් කියනවා ඔව් දැන් මේ කරපු කෘත්‍ය ඇලීමේ කෘත්‍ය නැති නිසා සක්කායයි සක්කාය විච්‍යයි දෙක වර්ග මේ එකම දේ පිළිබඳව කොටස් දෙකක් සක්කාය කියන්නේ මේ ඇලීම ඒ කාමයට අයිති සිද්ධියක්. ඒකට කාමයයි ඇලෙන්නේ. ඒක ඊට අයත් සොකීය කෘත්‍යයි. සක්කාය දික්කය කියලා ඒ කියන කෘත්‍ය ස්වરૂපය ඒ කියන කෘත්‍ය ස්වરૂපය මේ ආකාරයෙන් නොනවතී කෙරෙන්නේ සක්කාය දිට්ඨිය නිසා. එහෙමද? මේක ඒ කාම ධාතුවේ තියෙන ක්‍රියාකාරීත්වයක් නිසායි මේ මේ සෑම එකක්ම කෙරෙන්නේ මම කරනවා නෙවෙයි කියන හැඟීම යාට ගන්න බෑ. එයා මම කරනවා තමයි මේ සියල්ල මමයි බලන්නේ මමයි අහන්නේ කියලා හොඳ බැලීම් කරන්න හොඳට අහන්න කරන්න ගිහිල්ලා තමයි මේ කාමේ වැඩි. එතකොට ඒ දිගින් දිගට ඒ ඒවායේ පැවැත්ම ඒ ආකාරයෙන් සිදුවීමට සක්කාය දිට්ඨිය මුල් වෙනවා වැරදි මතය. සක්කාය කියන්නේ අර ඒ ශක්තිවල ස්වාභාවික ක්‍රියාව. අප වේද වෙනව කියන්නේ. සක්කාය දිට්ඨිය නිරෝධ කරගෙන ඊට පස්සේ සක්කාය නිරෝධ වෙනවා. කාම ධාතු අයින් වෙන්න ඒ දිට්ඨිය අයින් වෙනවා. දිට්ඨිය අයින් කරගෙන කරන වැඩ වලින් අර කාන්දම් සත්‍ය අයින් වෙනවා. එතකොට තමයි සක්කාය නිරෝධය සම්පූර්ණ. සක්කාය නිරෝධය සම්පූර්ණ වෙන්නේ පිරුණම් පෑවට පස්සේ කියලා තමයි ස්ථීරින් කියන්න පුළුවන්. rahat උනාට පස්සේ සක්කාය නිරෝධය සිද්ධි නමුත් අර සාමාන්‍ය කලින් හදාපු ශරීරවල අර මේවා අලකලන්ති තියෙනවා. නෑ හැම එකකම සක්කාය දැන් මේ වස්තුව ඊට අයිති කෘත්‍ය කරනවා මොකද්ද මේ ශබ්ද ධාරණය කරනවා ඒකේ රෙකෝඩ් කරගන්නවා. ඒකද කියන්නේ සක්කාය. ඒකද දැන් මේ අපි සක්කාය අපට වෙලා තියෙන මේ ක්‍රියාකාරීත්‍ය අපනා කරන ක්‍රියාකාරීත්‍ය මොකද්ද කියලා බලනකොට එහි සක්කාය මොකද්ද? හම් වෙන හම් වෙන ක්‍රියාවක ඇලෙන ශක්තියක් තියෙනවා කියලා. ඒක ඒකේ ශක්තිය. මේක මේකේ ශක්තිය. මේ මයික් එක මේ ශබ්ද විකාශනය කරලා දෙනවා. ඒක ඒකේ සත්‍යය, සොපිය කෘත්‍යයි. එයාට වෙන එකක් අයිති නැහැ. දැන් යෝව විග්‍රහ කරලා අපිට වැඩක් නැහැ. නමුත් අපේ මේ ජීවත් වීම දුක් වීමත් මොකක් නිසාද? නිරං નિરાයාසෙන් ක්‍රියා කරන කාම ශක්තිය, කාන්දම් බලයක් අපිනම්. ඒක අපේ ළඟ තියෙන කාය ඒකාකාරී ස්වરૂපය, ඒ මතයි මේ සියලු පැවැත්මක් මේ තුත්තාලේ විඳමු ලබාද. ඒ නිසා ඒක නවතින හැටි තමයි දීගන. ආයෙත් ඒ කියන ගෝවින්දා කතරා. ආයි සමගද්දයි. තුව ඇලීම අයින් වුණා නම් මෙන්න මේ ලකුණු ටික ඇති එක ඡාද. අපි ගම්මු දැන් මේ. දැන් මේ Nirodhe මොකේද? සක්කායගේ Nirodhayයි. මහත්යයි කියනවා. ඡාද කිව්වෙ මොකද්ද? ඒ ඒ අවස්ථාවට ගැළපෙන ආකාරයෙන් ඒක දී අයිතිය දී. දැන් ටැග්ගක් දෙනවයි කිව්වේ අපි දෙනව නෙවෙයි. එයාගේ අයිතියයි අපි දෙන්නේ. මම එයාට ටැග්ගක් දුන්නේ නැහැ කියනවා. දැන් උපන් දින ටැග් දෙනවා. නමුත් උපන් දිනේ වෙනකම් බලා ඉන්නවා අර ටැග් දෙන්නේ. නැත්තම් නිකන් දවසේ ගිහින් දෙන්නේ. නෑ ඔය ඉන්නව මගේ අර මගේ. උපන් දාට අන්නේ පන්ති නුස්සේ තියෙන. ඒකට මෙයා ගිහිල්ලා ඒ ටැග් දෙනවා. ඒ ටැග් දෙන එක මොකද? එයාගේ අයිතිය ඒ. අයිතිය කිව්ව කොහොමද? එයා උපන් දිනයක් වෙන් කරගෙන අහවල් දවසේ උත්සවයක් තියෙනකොට තියනවා කියලා වෙන් කරනවා. අර හිතවතුන්ගේ දැඳීමක් තියෙනවා අරෙල්ලත් එක්ක ආශ්‍රය කිරීම. ආශ්‍රය නොකරන අයට වගේ නෑ. අර තෑග්ගේ තියෙන්නේ අර සම්බන්ධතාවය පැවැත්ම. ඒකට ඒකට මූලිකුනේ අරයාගේ අයිතිය. ඒක නිසා එයාගේ අයිතිය යෙදුනේ. තේරෙනද? ඒකේ අයිතිය යෙදුනේ. අතෝ ඒ වයසම කෙනෙක් ඊළඟ හිටියට ඒ මිනිහට දෙන්නේ නැහැ. ඇයි? ඒදා උපන්නේ අරයයි. සාගතිවේ ඔය විදිය අයිතිය ඒ පුජ්‍යලට දීමයි. මොකද්ද මේ දෙන්න තියෙන අයිතිය දැන් යම් කිසි කෙනෙක් Taman දිහා ඔරවල බලනවා. සාමාන්‍ය නිදසුනක් ඔරවල බලනකොට ඒ මිනිහට ඔරවන්න ඉඩ දීලා ඇයි ඒ එයාගේ අයිතිය මොකක්ද අයිතිය ඒ මිනිස්යාගේ හිතේ ඒ ඔරෝණ මට්ටමට චිත්ත වේගය නැගලා මට ඕන විදිහට එන්නේ දැන් ඉන්න බෑ එහෙනම් කියන්නේ මම වදයක් වෙලා. කියලා ඇස්සර වෙන්නේ තොල් දෙවුලන්නේ කට ගැහෙන්නේ මේ ඔක්කොම සිංහගේ දැන් වේගය නැగిලා ඇවිල්ලා. දැන් සාගකී මොකද? ඒ මිනිහට ඒක සැනසෙල්ල කරගන්න ඉඩ දෙන්න ඕනේ. තවත් ඒ මනුස්සයාගේ ඇඟට පැනලා හිටන් ඒක කුලප්පු කරලා මේ සුලියක මහම් පළල් කරගෙන ගුටි කන දෙනට වැඩ හදා ගන්නත් ඒ මනුස්සයාට ඒ සම්බන්ධය දැන් ලෙඩෙක් කෙඳිරි ගන්න. කද්දුන කෙඳිරි ගන්න උතන කිව්වට හරියන්නේ නැහැ. මිනිහා අමාරු දැන් මිනිහා විතර. ඒක නිසා ලෙඩාවේ හැදිලන්න මිනිහා අනේ ලෙඩ වෙච්චාම ඔහොම තමයි. කෙඳිරි නුගා කොහොමද මේ මනුස්සයා මේකෙන් මේ වේදනාවෙන් ටිකක් අස්සසිල්ලක් ලබන්නේ? අනේ යාට කෙඳිරි ගන්න අපි කියන්නේ. ඒතර මේ ස්වාලයක් කියලා කැක්කුමින් කෑ ගන්න මිනිහා වගේමයි අර අර අර කැක්කුමින් කෑ ගන්න. ඒ මිනිහට ස්වාලයක් ලේන පෙරුණාට අරිට වඩා මානසික වේදයක් මේ ගිනියන් වල අපපුව. කාගයි. ඒක ස්වාමියා හෝ භාර්යාව හෝ දරුවා හෝ අසල්වැසියා හෝ මොන මිනිසයා හෝ වේවා. මිනිසෙක් කරත් නෙමෙයි. සතා මේ ලෝක දහති ඒ සෑම ජනාතම විචාග ගති අපි ළඟ තියෙනවා. මේකයි අපි බාහිර ගන්නෑ කියන්නේ ඒක පාලනය කරන්න යන්න යාමයි මේ බාහිර ගන්නෑ කියන්නේ. මේ ඔතන කෑ ගන්නද? හ්ම්. මේ ඔතන හාමු ගන්න. කියලා කියන්නේ අපි ආව පාලනය කරන්න යන්නේ. පාලනය කරන්න දෙයක් නෑ එන්නගේ අයිතිය වෙලාව. මේ ලෝකෙ එක එක ආකාර සංවිධාන ජීවිතවල ගස්වල මේ ලෝකේ ස්වභාව ධර්ම අනිත්‍යය ඇති වෙනවා. ඒකේ වෙලාවට සිද්ධ වෙන්න ඕන. නිසා ඒක කරගන්න එයාට ඉඩ දෙන්න. දැන් දෙතර බල්ලෙක් ඇති. බල්ල බුරුණු බුරුණු වෙලාවට දෙතර ඉන්න ස්වාමි වෘද්ධවන්නේ බල්ලව නවත්තන්න. බල්ලෝම තමයි කියලා හිතලා හිතන් බුදිය ගන්න. පුළුවන් විදියට බුදියන්නේ ඉන්නේ නැති ඇති. නමුත් බල්ලා ගෑදහයවත් බල්ලාම තමයි. ඒ බල්ලයි කිව්වේ ಜಾති. අර ඒක ඡාගයි උගේ අයියේ උට බාර දුන්නේ. අන්න ඒකයි ඡාග කියන්නේ. එතකොට අර මහත්මයා කියපු Tamande යමක් කොතන කරන්න දෙයක් නැති බව බේරෙන එකයි ඒකේ සිද්ධ වෙන්නේ. තමා බේරෙන්නේ. ඔව් දැන් ඒක සත්තුන්ද කරන්න පුළුවන් වැඩක්. ඒ ඡාගය කියන්නේ මේ මිනිස්සු අහවලත් එක්ක රණ්ඩු වෙලයි මේ ගුටිකාල වැටලයි. ඒ මිනිස්යාද ඒව නෙමෙයි අර හොයන්නේ. අරයට අවසර තියෙනවා මේ මුකුත් කරගන්න බැයි නම් පාරේ යන්න. ඔය කොයි කොන හැටි යන්නේ? දැසිල් මහත්තයා වැටලයි. කී දිනක තියෙන්නේ? අර අන්දරුනේ පිටිය හන්දයි උස්සනවා. ඒ ඇඳුරුම්කම. එහෙම නැත්නම් සත්පුරුෂකමට ඒක අරයාගේ අයිතිය නැතිකලා නෙමෙයි. වැටුණට බැන්නේ නැහැ. වැඩිලා ඉන්න නිසා ඒකෙන් බේරෙන්න දැරේ සත්පුරුෂකම පාවිච්චි කළා එයා ඒකෙන් ප්‍රයෝජනයට. හැබැයි අරිම මහක බලන්න ගියාට කාටවත් දොස් කියන්න බෑ යාගේ අයිති ඒ කියලා. ඒකකින් බටහිර රටවල නම් තියෙනවා. නේ අරක සත්පුරුෂකම ඒකට එක්කාසී වීමක් යාට උදව් දෙනවා. නමුත් අරක යාගේ අයිති. නෑ ගහගත්තා. ඔබට උදන්නේ නෑ ඒකෙන් නෑ අයිති. මොකද? ඒ දිවිලා ගහගෙන එහෙම තමයි මිනිස්සු. දැන් තියෙන අර අණ්ඩක් කඩලා තියෙන ඕකට මේක දාන්න බෑ උතන. ගහගත්තට මම බන්නේ යන්නේ නැහැ තරහ වෙන්නේ. අන්න ඒකයි ඡාදේ. අතිනිස්සග්ග ප්‍රතිනිස්සග්ගී කියලා කිව්වේ ඒ කාරණය පිළිබඳව සෙවිල්ලක් මොන ආකාරයකින් සම්බන්ධයක් පවත්වන ස්වરૂපය සමාධි සිතේ නොයන ගතියයි ප්‍රතිනිස්සග්ග. එතන කොයි ආකාරයකින්වත් එයාගේ කාරණා පිළිබඳ කිසි සෙවිල්ලක් නැහැ. මේ මොකෙන්ද? අර ඉතුරු නැතු රාගය අයින් වූ සිතේ තියෙන ගතියක් ලකුණු ටිකක් මේ පෙන්න. ඒත් දැන් සාවකාලික වශයෙන් හෝ අපි එවැනි නීතිය ඒ සංයෝගය සංවිධානය කරනකොට අපිට නිකම්ම ආයිති ලැබෙන බවයි මේ බුදුහාමුදුරු පෙන්නන්නේ. ඒක අවිප්‍රත්‍යඥයි අපිට ඕන නෙමෙයි ඔය කියන රහතන් වහන්සේ එහෙම නෙමෙයි. රහතන් වහන්සේලා උනේ ප්‍රත්‍යඥයෝ තමයි. ඒක රහත් වෙච්චායි උපදින්නේ නැහැ. එතකොට මේ ප්‍රත්‍යඥකම ඉඳගෙන කරන වැඩේ කියන නිරෝල් භාවය නිසායි රහත් වෙනවා කියන උත්තරීතර සත්‍යත්වයක් වත්. ඒක දැන් මේක කෙලස් තියනයි කරන්නේ. දැන් කෙලස් තියනයි කරන්නේ කොයි විදිහේද? ජීවත් වෙන හැම වෙලාවකම කෙලස් නැති වෙනකම් කරනවා. ඔන්න ඕකයි අපි මේ පැත්තකට වෙලා මිනිත්තු 10ක් 15ක් 20ක් 60ක් දෙලක් භාවනාවක් නෙවෙයි මිනිසා හැම වෙලේම තේරෙන මිනිහා කරන්න පුළුවන් මනුස්සය නුවණ තියෙන එක්කෙනා මුළු දවසම භාවනා කරන්න ඕනේ කියලා කියන්නේ ඕකයි මොකද භාවනාව කියන්නේ සමාජයේ දුක් විඳින සත්‍ය අයින් කිරීමත් සැප විඳින සත්‍ය දිනු කිරීමත් කියන මේකයි මේ ජීවුන කරන්නේ කියන්නේ තමන්ගේ දුර්වලකම් අයින් කරනවා ප්‍රබලකම් හොඳකම් සුසුකම් දිනු. ඒ දිනු කිරීමේ ලකුණු ටික තමයි මේ පෙන්වන්නේ ඡාග ප්‍රතිනිස්සංක මුත්‍යනාලය. ඡාග කියන්නේ දැන් තේරෙනවා හැම වෙලේම කොයි එකක් දැනවත් අපි ඒක මෙහෙම විය යුතුයි කියන්නේ නෑ ඒක වෙන්නේ එහෙම තමයි කියලා කියන්නේ. ඒ ඡාගය කියන්නේ ඒක ඇති. ඒ යම් කිසි තනියෙන් කතා කරනවා. අපි කියන්නේ නැහැ මෙන්න මෙන්නට පිස්සුයි. හරි ඒ කියන ඒ ඒ අවස්ථාවේදී තියෙන යම් කිසි හැඳින්වීම නමක් පිස්සු කියන්නේ. නමුත් එන්නේ එහෙම කතා කළා ඉතින් තනිමාණ්ඩයක් නැහැ. අනිත් පොළොනරට එක්කම වුණා. ඊළඟට මේ මනුස්සයා දෙරේ අනුකම්පා කළා. එමෙතු ඒකෙන් දෙරිලා සංසෙන්ද උදව් කරන සත්පුරුෂය. ඒක අතිරේ බාහිරයි. අර කෘත්‍ය එයා කෑ ගැහුවා. දැන් පුංචි ළමෙක් මෙතෙන් ගවිලා මේ අදල දැම්මන් අපිට කරන්න දෙයක් නැහැ ඒ පුංචි ළමයාගේ ඒකයි තාල් කියන්නේ එයාගේ ස්වභාවයට අපි විරුද්ධ වෙන්නේ දැන් ඊ සත්‍ය එනකොට වෙන්නේ මොකද්ද ඒ විරෝධය අපේ තුල ඇති වෙන විරෝධයෙන් නියම දුක් අපි සම්පූර්ණයෙන්ම අපේ නවතින ඒ ඒ කරුණෝඩ ඒ ප්‍රමාණ වලින් මතුවෙන දුක් ඒවා නැතුව අපි ලෝකේ ආශ්‍රය කරන බුද්ධලයන්. ඒ தත්ත්වයට ආවැටි ප්‍රතිනිස්සද්ද කිව්වා දිගක්වත් නැවත අර මූලික වැරදි தත්ත්වයට හිත එන්න නොදීම ප්‍රතිනිස්සද්ද. මූලික தත්ත්වයට ඉන්නේ ඒ කියන්නේ හොයන ගතියට පත් වෙයි. කොයි එකක්ද මොන කරුණක්ද? ඒක හැම වස්තුවක් කෙරෙහිම ඒ සොයන ගතිය අයින් කරන්න. උදව් කරන ගතිය ඉස්සරහට. ඇයි මේ උදව් කරන ගතිය ඉස්සරහට ගන්නෑ කිව්වේ? උදව් කරන ගතිය ඉස්සරහට ගන්නෑ කිව්වේ. දැන් ආ බුදුහාමුදුරු දේශනා කරනවා පවත්තරින්දත් කුසල් කරන්නත් පවත්තරින්දත් කුසල් කරන්නත් කියලා කියේ මොකද්ද? ඔය දැන් මෙතන ඔය කියවිච්ච එකේ එක්තරා හැඳින්වීමක් එතන තියෙන්නේ. අර මිනිස්යාගේ අර අයිතිය මිනිස්යා කෑ ගන්නවා බයි. ඒ බඳින මිනිහාගේ ඒක ඔහුගේ හැටි ඒක හැටේම තමයි අවස්ථාවේදී කියන ඒ තීරණය තියෙන අතර ඒ චිත්ත මට්ටමේ ඒ සිත පවත්තන්ද ඒ මනුෂ්‍ය වැටලෙන දුකින් නිදහස් කරන්නේ දුක නිදහස් කරන්න අපි උදව් කරනවා. ඒ කරන්නේ මොකද? කුසලස්ස උපසම්පදා කියන්නේ. කුසලස්ස උපසම්පදා කියන්නේ ඒ ගත්ත හොඳ චිත්ත මට්ටම පවතින එයා වටේ කරකිනවා, එයාට උදව් කරනවා, මේ වත තිබොන්න කියනවා. අර මේ ඔක්කොම කරන්නේ මොකද්ද? අර Taman අර දුන්න ඡාග ස්වરૂපයෙන් නිරවුල් වෙච්ච හිත එසේ පවත් ගන්න උපක්‍රමයක්. නෑ නෑ ගැටලා නෙමෙයි කියන්නේ. මේ ගැටෙන එක තේරෙන්න තියෙන විදිහක් කියන්නේ. මේ එතන තියෙන්නේ ඒ මිනිස්යා ඒ ආකාරයෙන් එයා දුකී පීඩාදී. එයාට උදව් වී කියන්නේ උදව් වී කියලා කතා කළේ ඒ මිනිස්යාට යම්කි උදව්වක් අපේ ඕන නම් දෙන්න. නැතුව ඒ මිනිස්යා දෙන කෑ ගහනවා. අපට ඉතන උදව් මොකක්ද? මේ න්‍යායකින් පාරින් තියෙන්නේ කියලා. ඉස්සර නිදිවා. ඒක උදව්නේ. මේ උදව් කියන්නේ එයාට සැනසෙන්න මගෙන් මොකක්ද ඕන? පිහිට පිහිට. ඒක මන් දෙන්නේ. මම ලෑස්ති නැත්නම් ඒකට පන්නේ. මේ අපේක්ෂා කරන දෙයක් තියෙනවා මෙන්න මේක ලෑස්ති. ආ බැලලා බැලලා අතුරු දිපයි කියන්නේ. කුබරකට වෙයි. හරියට කියන මොකද්ද බලන්නේ මොඩයායි කියන වතුර ටිකක් කියන්නේ. ඉතහාට වතුර කියන්නේ. අනිත්තරයි උදව් කියන්නේ. නැතුව කටවහනවා සමුදේ කෑ ගහලා උඩට කට වෙන්න මැරෙන්න එපා. ඒ අර පටි මේ මේ අර කියන්නේ නැවත එල්ලිලා. එහෙම නෙමෙයි. උදව්ව ඉල්ලනකම් බලා ඉන්නවා. Tamanda තේරුණා නම් එයා ගන්න කැමති නම් උදව්ව කියන එක. ගන්න කැමති නම් දෙන්නේ. නැත්තම් උදව් දෙන්න බෑ කියන්නේ කියන වැඩ. කැමති නැහැ. අන්න ඒකයි පටි මේ කිව්වේ. පටිනිස්සග්ගය කියන්නේ අර අර කියන තීරණේ වෙනස්සෙන් දිනුවගේ ඉන්න එක පටිනිස. ඔය ඒ තත්ති එනකොට අරක පසුපස එනවා. ඔව්. එච්චරද ප්‍රශ්නේ? ආ හොඳයි. ඊළඟට මේ පටිනිස්සග්ග කියන එකේ දෙන්නන්නේ නැවත ඒක නරක වෙන්නේ නැහැ. ඒ මත්තමේම ගෙනියන්න ඕන. මොකද ඒ වෙනස් වෙනවා. ඒ තීරණේ නිර්දෝෂ ගෞරවණීය තීරණයක් ඒකෙන් දෙන්නේ. වෙනස් කරගන්න එපා කියනවා පටිච්ච. ඒක මුක්ති කියලා තව එකක්. මුක්ති නිදිලා. මොකද්ද මේ මුක්ති කියන්නේ? මුක්ති කියන්නේ අර යම් තරමක් එයා සංසාරේ නැත්තම් මේ ජීවිතේ ජෝ වේවා දුක නිදෙන්න ඕනේ කියලා. එයා හිතවන. ඒකට මේ මේ වැඩ කරගෙන ආවනම් දැන් කවදාවත් දුකෙන් නිදිච්ච දවසක් හම් වෙලා නැහැ. මතකත් නැහැ. ඒක වැටීම. ඒක කියන්න දෙයක් නෑ. නමුත් මේ අවස්ථාවේදී මේ වටවරුවට වැඩ කරනකොට මේ සංයෝගයේ ස්ථාස වෙනවත් එක්ක මුක්ති මුක්ති මට දුකක් නෑ. කිව්වේ අර මිනිස්සයා මට හොඳටම රකවචන නිබයිනවා මට කිසි විදුමක් නෑ. මට රුචිකමක් නැහැ කියන එකේ දෙන්නේ මොකද්ද? අර උසස් සිතක ඇති වෙන මෙත්තා කරුණා මුදිතා වේකාගෙන් සතර දහස් විදිහටයි මෛත්‍රී සංවිධානය කියලා මොකක්ද ඕනම එකක් කියලා මට මොන වචනෙන් හරි කියලා උඹට සනසිල්ලක් ලැබෙනවා නම් අනේ ඒ සනසිල්ල මං ඉන්නවා බුදුහාමුදුරුවෝ ආලෝකින් වාණි කිව්වෝ. මොකද? කලයන් ශ්‍රමණේ වරින් ශ්‍රමණේ කී කිය මේ මිනිහාන් කිලිපත් ගන්න හැදුවා බුදුහාමුදුරුවෝ. ඒක බුදුහාමුදුරුවෝ ආලෝක. අනේ එතෙන් බුදු මහා කරුණාවක් ආවා. ඒ කරුණාව අස්සට අපි රින්ගන්න ඕනේ. ඒ මෛත්‍රිය තියෙන්නේ ඒ මෛත්‍රිය අපිට තේරෙන්නේ. මොකද? උන්වහන්සේ දන්නවා බුදුවරේ කවදාවත් බුදුරජාණන්ට ප්‍රහිත්තු කරන්න බෑ. මහන්සි කරන්න බෑ. ඒ මහන්සි වෙන ශක්තිය තමයි උන්වහන්සේ අයින් කළේ. ඒක නිසා මේ මිනිස්යාගේ හකුපාඩ දිවෙනකන් ආලෝක අතෙන් වෙලා ඵලයන්දොත් වරින් මෙතුරට ඵලයන්දොත් කියලා ගිය හකුපාඩ දිවෙන නිසා ඒකෙන් බේරන්න බුදුහාමී තුන ආලෝකය අදාහිස් වෙන්නේ. මාව තෙහිතු ගන්න බෑ. මම නිකන් හකුපාඩ හිතව ගන්න බවක කියවලා වෙන මොකුත් කරන්න තියෙනවා නම් ඔබ කරපම් පුළුවන් දෙයක් තියෙනවා නම් ඕක නවත්තලා මම හිතන්නේ වැඩක් නෑ මහා මෛත්‍රිය කියනවා ඒක කරුණාව ගැද්දලා අර විරුද්ධකම් කරන මිනිහටයි මේ පොඩ්ඩක් හක්වත් සිදෙන්න දෙන්නේ නෑ බුදුහාමුදුරුවෝ ඒකත් නිරිජඹ කරන්න තියෙන පුළුවන් කාරකමක් උන්ට. ඒ සිටිවිල්ල තිබිච්ච ජීවිතයක් නිසායි ආලෝකයට බැරි වුණේ පොඩ්ඩක් හිඟවත් වෙන්නේ. දැන් බුදුහමඳුන් විතරක් නෙවෙයි. ඒ සිතිවිලි ස්වરૂපය අපට හම්බෙච්ච දාත ආලෝකය තාත්තාවත් අර ගියක්. අන්න ඔය ධර්මමය බලයක් ලෝකේ පවතිනවා. නොදන්නා කම නිසා මේව අහක ඉස්සරලා කියනවා. නමුත් දැනගත්තාම මේක කල් ඒ ඒ ශක්තියම අදත් සැලකනවා හෙටත් සැලකනවා අවුරුදු කෝටිකට පස්සෙත් සැලකනවා. එතකොට ඒක සාගපන් මුත්‍ති කියලා කිව්ව මොකද්ද? අර බුදුහාමුදුරන් මට්ටමෙන් ගන්නකොට අර මිනිහා මොනව කළත් නාද රිද්මක් නැති වුණා වගේ අපට දැනෙන්න ඕන මේ මිනිස්යාගේ මේ ප්‍රවතුන් වලින් මට ඇති රිද්මක්. ඒනි ප්‍රවතුන් වලින් දුක් විඳපු මම අද වෙනි ප්‍රවතුන් වලින් දුක් විඳිනක මිදිලා ඔන්න ඒකෙන් නම් දැන් මිදිලා. අරය බයිනකොට මට ඉන්න පුළුවන් අරය දඟලනකොට ඉන්න තාම ටිකක් අමාරුයි. ඔන්න එකෙන් එකට හදන හැටි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. බයිනකොට හිටියට පොල්ලක් ගන්නකොට ඉන්න අමාරු වගේ. නෑ පොල්ල ගන්නකොටත් ඉඳයි කිය. සුවක්කෝ ගන්නකොටත් ඉඳේ කියනවා මැරෙනකොටත් ඉඳේ. එතකොටයි හරක අර්ථියාව හරියි. ඒක එයාටයි තියෙන්නේ. මේක මටයි තියෙන්නේ. අපි දෙන්න බෙදාගත්තා. සමසියවම දඟලනවා. මං දඟලෙILLක් නැතුව මැරෙනවා. අන්න ඒ මට්ටමට આવොත් මුත්‍ති කියන හරි හරි අනාලය අනාලය කියන්නේ ඒ සිතේ හැදෙන ස්වභාවයක් ඒම පවතින පුද්ගලයෙකුගේ සිතේ හැදෙන ස්වභාවයක් වෙන්නන අනාලය. අනාලය කියේ කිසි එකක් කෙරෙහි බැඳිලා අපේක්ෂාවකින් රැඳී පවතින ගැතිය හිත යාගෙන තියෙනවා. ඒ අනාලය තමයි රහත් සිතේ ලක්ෂණය. අපට ඒක යන්තම් අර අර වැටි වැටි මිනිහා ළමයි ඉදින්නා වගේ වැටි වැටි ඉදින්නවා. නමුත් ඒ ළමයා ටිකක් දුර ඇවිදිනවා. අපේ ජීවිතවලටත් ඔය අනාල ස්වરૂපය එන්නේ අර අර තුන කෙරෙනකොට. ඒ තුන කෙරෙන කෙනුවම ලක් සිද්ධ වෙන්නේ අර විරාග ස්වરૂපය. විරාග ස්වરૂපයේ සිත් හැදෙනකොට හැදෙන්නේ අනාලයි අයිතිවාස. මොකද කිසිවක් කරේ ඇලෙන්නේ. කිසිවක් කරේ ඇලෙන්නේ නැති ජීවේ මිනිස්සු එක්ක මේ මේ ලෝකෙත් එක්ක තරහ වෙලා මේ දුෂ්ට ලෝකෙ හොඳන මම යන්න ඕනේ මේ ඔක්කොම අයින්දල කියන එකක් නෙවෙයි. ඒ අය ඒකෙන් මුකුත් මෙයා බලාපොරොත්තු වෙන්නේ ඒක විතරයි අනාලයි. ඒකෙන් මුකුත් අමන්ත බලාපොරොත්තු වෙන්නේ. යාපි කියොන්න එහෙම කෙනෙක් ඉන්නවා. යාට යම් කිසි පූජාවක් යම් කිසි කෙනෙක් කරනවා. ඒක ගන්න. ඒ ගන්න එයාට යහපත තියෙනවා. නමුත් මට මේ වන්න තුවට තමයි. ඒ ගන්න යාට යහපත. එයා දීපසක්. එයාට යහපතක් සිද්ධ. එතකොට ඒක අනාග. එතකොට මේක විසිකුණ නෑ. ළඟ හම්බෙච්ච අයිතිය ඒ වස්තුව යාට ප්‍රයෝජන අවස්ථාවට පාවිච්චි ඒකට ඇලෙලා නෑ. ඒක ජීවත් වෙනත් එයා නිකන්වත් ගැස්සෙන්නේ. ඒකයි අනාලේ කියන හැම එකකම ඇලීම් ස්වરૂපයෙන්. එතකොට මේක කොහොමද දැනගන්නේ? මේ කොහොමද දැනගන්නේ? දැනගන්න මේ මාපතේ තමයි හිතුමක් තියනවා නම් මට වැරදිලා. අන්නේ දැන් මොකක් හරි පුංචි මැෂින් එකේ එන්ජිමේ පඩලක් තියෙනවා නම් පොඩි ශබ්දයක් හරි මොකක් හරි එනවා. අන්න ඒක මේක ගලවල් බලන්න ඕනේ කියලා හිතන්නේ. අන්න ඒ වගේ කොයි වෙලාවෙ හරි Tamande හිත රිදුමක් ආව නම් මොක ගැන හරි මොක ගැන හරි අර ඡාගපටි නිස්සන්ත මුක්තිය. ඡාගපටි නිස්ස ඡාග නැතිව. එතන නැති එකයි ඒක මේ සහායතර ධර්ම තමයි පටිච්චසග්ග මුත්‍යනාලය සාදේ නැත්නම් මට ඒකට හිතෙන්න ඕන ඒකටයි තියෙන ඒකට දෙන්න හොඳයි අපි කියන අපි අණ්ඩක් කරනවා ඒකට වේදනාව එයි ඒක සාමාන්‍ය ජීවිතයේ සිතත් එක්ක සම්බන්ධ නිසා සාහත් වෙන තුරු වේදනාව එයි නමුත් ඒ වේදනාවත් එක්ක තමයි උපත්ල අණ්ඩ කැඩිච්චේ ගැන නෑ ඒ අණ්ඩ කරන ඒ අණ්ඩ කැඩෙන තැනට යොදිච්ච නිසා ඉතින් අණ්ඩක් නැතුවම ජීවත් වෙන්නේ මම ක්‍රමයක් යොදා ගන්නවා ආයෙමරි බයිසලා හොතුනි ඉල්ලගෙන හෝ කොහොමවත් නැත්තම් ටිකක් ටිකුණාලා මොනවා හරි මම එක්කම අණ්ඩ ගැන මගේ ප්‍රශ්නේ ඒක කැඩෙන විදියට යදුනා අඬ කැඩුනා. දැන් අඬක් නැති නිවේ. තමයි එහෙම ඉඳ පුළුවන්. ඒක අඬ නැති නිකන් දුකක්. ඔන්න දුක් නැති ජීවත් වෙන. ඒකේ විසාක උපාසකයන් නැහැ අහකට. යාට තව ඉස්සරහට ෆිට්නස් කරන්න තව තියෙන මාර්ගවල වන්ද ලෝක දහසේ හැමදෙනාම විඳින දුකෙන් නිදහස් කරන්නේ ඒ උපාසකුන් නැහැ මේ ප්‍රශ්නය ආට සාධාරණ එකක් නා. හොඳයි. හා ආදාන. එතකොට දැන් අපි බොහොම දුර කාලයක සිද්ධ වෙච්ච සිද්ධියක් මේ ප්‍රශ්න උත්තර. නමුත් දැන් මේ කවුරු තාම සද්ධාවෙන් මේකට සම්දෙන්නේ යොමු වෙන්නේ ඒ ජීවිතේ දුක මුදන්න පුදා ගන්න ආ මේ ක්‍රමයේ ලෝකයේ ඉදිරියට ඉදිරියට තිබුණු ලෝකා බුද්ධයන් විතරයි. වෙනයි මේකේතු ඒකට අපේ ප්‍රශ්න නෙවෙයි බුද්ධයන් විතරයි ඒ පුජ්‍යලයට ශාස්ත්‍රයට යම් කිසි විද්‍යාවක් වශයෙන් ඉගෙනගෙන විද්‍යාව හදාරන්න යමක් කතා කළේ බුදුහාමුදුරුවෝ. ඒක තේරුම් ගත්ත ඒක වැටහිච්ච අය ඉතින් අතීතයේ ඉඳලා තියෙනවා ගෞ කොච්චරද ගානක් දුර යසකුල පුත්‍රය 500යි. තව 237ක් එක රජකෙනෙක් පයින් ඇවිල්ලා. ඒ මොකද? රජකමේ කියන්නේ මේ ඕන එකක් තියෙනවා. නමුත් ඒවලම තුන්නක් දෙකින් කියල් අමස්ත්‍යට කරගෙන කාටත් දීපන් කියලා. එතෙන් ඉඳලා පයින් තව 237ක් බුදුහාමුදුරන් දෙන්නේ. මොකද? අර රජකම මොකද්ද? ඒක පිරුවටයක් වගේ. අනුන්නේ නෑ. නමුත් මේක ලැබුවොත් ජීවිතේ සදාකාලික පිටපත් වෙනවා කියලා දැනගත්ත නිසා ඒ රජුරවල් අනිවාර්යයෙන් දැන් මේ පිටසත් මේ මේ තරම් යොමු වෙලා කල්පනා කරන ධ්‍යානෙ ඒ වැඩක් ගන්න. වැඩක් ගන්නවා නම් මේක පාවිච්චි කරන්න. පාවිච්චි වෙනකොට පාවිච්චි වෙන හැටි ලබන සැරේ කියන්න පුළුවන් ඒක විස්තර වෙනවා. නමුත් මේ ඒ විස්තර නුදුන්නත් දැන් පුළුවන් පාවිච්චි කරන්න මඩ ගන්න මොකද? ඒ ඒ දේවල් එක්ක අපිවත් වෙන්න ඕනේ නෑ. ඒක හැටිම තමයි කී මොකද කරන්න පුළුවන් එක්ක පැවැත්මක් පවතින. ලවන්න ලයිත්‍යා ආයි හුයාල කාලයන් දෙයක් නෑ. ඉතිපන්දමක් පත්තු කරලා. එතෙන්ද ඒ විදුලි එළිය විදුලි එළිය ඒ සාගරය ඒ වෙලාවට බාර දුන්නා. නැත්නම් හරින්නේ ලයිජ්ජෝ තංගා කාගහලා බුදු තුවාල කරගෙන හැප්පිලා පිටවල හැප්පිලා විනාශයි. ඒක අපි දෙන්න ලෑස්ති. ඔහුම තමයි ඒ ලයිජ්ජල. ඒ වගේ සප්‍රාණික සියලු අප්‍රාණික සියල්ලම දුන්නා අන්න අර්ථය අවතරිනේ. ඒකයි අද තියෙන දේශනාව. ඔන්න තුනේ අවසානයේ දැන් ඕන ප්‍රශ්නයක් අහන්න. ඉවරයි. හොඳයි ප්‍රශ්න නැති බව දෙන්නේ ඉතින් තියෙන්නේ තේරිලා තියෙනවා. හොඳයි ඉතින් මෙතන අපි මේ ආකාරයෙන් මේවා ගැන කියාගෙන අපිට වැඩි කාලයක් ජීවත් වෙන්න හම් වෙන්නේ නැහැ. වැඩි කාලයක් තම බය වෙන නරකයි. මේ අපි කියන නිින්ද කාලේ එක්තරා කොටසක් අපි ජීවල ඉවරයි. තව ඉතුරු වෙන සමහරුන්ට නිකන් හිතලා වගේ අවුරුදු 100ක් යනවා සමහරුන්ට ඉතුරු තියෙන 20 වෙන්නේ. ඉසිං ඉවරයි. 25ක් යන්න. අන්න ඒක ගැන හිතලා චිකත් විකම් කරලා බලලා ඔව් ටිකයි ඉතුරු තියෙන උගක් මම කාගෙන දිනනවා. ඒ ටික වැඩ කරන්න උනන්දු වීම තමයි ඥානවන්තකම. ඒකට කිසි පරහක් නැහැ. මේ ලෝකේ පරිසරයේ කිසිම දුකක් නැහැ. ඔක්කොම හරි. එම නිසා ඒ විදිහේ ජීවිත යාමකට හැරවීමේ තත්ත්වයකට බැහැිනේ හැඟීම් වලින් මේකට කම් දීමේදී ඒ ලෝකිත වෙන යහපුත්සලකා ඉදානි සතුට වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයක සම්දි ස්ථානවලට අපාරසිත කරන්නා ස්ථානවලට අදිබුද්ධිරම දිවරාජ සමූහය මේ පින් අනුමෝදන් වී මේ එයින් සතුවන්නා වූ දිවරාජ සමූහයාගේ ආශිර්වාදයෙන් මේ සම්මතම ලැබි මොහොතින් මොහොත ජීවිතය යහපත් මාර්ගයේ ගමන් කිරීම සඳහා ජීවිත සහායක් කළ හැකි උපකාරයක් කරත්වා මේ දිවරාජ සමූහයාට සමගනම් නම් මිසී පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාටත් උද පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ සත්‍යයේ කාන්තයෙන් සියලු දුක් නිවාරන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිතයි කරගෙන එක්තාවතා සම්මේ ආකාශත්තාය ඥාති මිදින් දින් ගම්මේ සමතම නිවන් සුවල දේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාශේ සමිද්දතු